මා නොරිකෝ වෙනුවෙන් පරිත්‍යාගයක් කොට එයින් අත්සසුමක් ලබන්නට සිටියේ වෙන විදිහක ජයග්‍රහණයක් මට අත්වේ යයි මා බලාපොරොත්තු නොවූ නිසා වන්නට ඇත. කුමක් කළත් ඈ මගෙන් දුරස්ත බව මට පසක් විය. ඈ අයිති ඒ සමාජයටය. ඇගේ වාසනාව ඒ ජීවිතෙහි රඳා පවතී. කුමටද මා මිරුඟුවක් දෙසට දුවන්නේ? සැබෑ තතු වටහා ගැනීම ඊට වඩා නොමැනවිද? මා ඉන්න දීම ඇගේ වාසනාවට කරුණක් සැලසුනොත් මට ඒ දුක තරේ වැළඳගෙන එයින් සැලසිය නොහැකිද? ඒ කෙසේ වෙතත් ඔකතාසන් නොසිතීමෙන් ඇති වූ නිදහස මගේ සිතට ක්‍රමයෙන් දැනෙන්නට විය. එහෙත් මම වහාම නොරිපෝට බුරුලක් නොපෙන්නීමි. එදා මා විඳි වේදනාවට පරිගැනීමේ චේතනාවක් මගේ යටිසිතෙහි තිබෙන්නට ඇත. ඈ ඔකතෝසන් සමග ප්‍රියසල්ලාතෙහි යෙදී සිටින අතර මම වියරු වැටුණු මෙන් ටෝකියෝ නගරෙහි වීදියෙන් වීදියට අවන්හලෙන් අවන්හලට ඇවිද්දෙමි. පසුදා උදේ මම කියුණු ඉසරි භාවකින් පෙළුණෙමි. මේ සියල්ල මගේ සිතෙහි පැහිපෙහි තිබුණි. ඈ ඒ සවස කවර ප්‍රමාණයක උවද විනෝදයක් නොලබුවායයි මම සිතන්නට අකමැති වීමි. වරක් දෙවරක් ඒගෙන ඇඳුම් පදයක් කියන්නට මට සිතුණි. එහෙත් හැමවරම මම මාගේ අදහස නැඩගතිමි. අවසාන දවස්වල ඒ ගැන අමතක කොට ඇය සමග තැන්තැන් වල ගොස් සන්තෝෂයෙන් කාලය ගෙවිය යුතුයයි මම සිතුවෙමි. සැබෑ සතු සැලකුවොත් ඇය ඕපකාසන් ප්‍රතික්ෂේප කළ බව පැහැදිලිව නොපෙනීද. ඒ සුවල්ප කාලය තුලදී උවද මාහා තරහ වන්නට කෙනෙකු නැති බව සත්‍යක් නොවේද. తాවකාලික වශයෙන්වත් මා ඒ මායාව වැළඳගත යුතු නොවේද. ඕකතාසන් ගියදාසිරි නොරිකෝ මා සමග ගෙයින් එකට පිට වී යාමට උවද අකමැත්තක් නොදැක්ුවාය. එහෙත් එබඳු අවස්ථාවලට ඉඩ නොතැබීමට මම තැත් කෙලෙමි. මා ඈගේ අනාගතය ගැන සිතිය යුතුය. එය මාහා සමග ඈට ගත කරන්නට වන අනාගතයක් නොවේ. මා නොරිකෝ සමග යන එන විට මිනිසුන් අපදෙස අමුත්සලකිල්ලකින් බලන්නට පටන් ගත්තේ මෑතකදීද නැතහොත් ඒ බව මට මුලදී නොපෙනුනේද. කොතනකට ගියත් නොබෝ වේලාවකින් අප බොහෝ දෙනෙකුගේ දෘෂ්ටියට ගොදුරු වන බව මට දැනෙන්නට ගියේ. අප කිසිවක් ගැන කතා බහ කරමින් සිටියෝ ඕහු නොපැතිීම ඊට කන් දීගෙන සිටිති. ඇතමුන් උනුන් අතර අපගෙන කිසිවක් දොඩන බව මට පෙනේ. එහෙත් මා සනිවම ගිය අවස්ථාවලදී මෙන් මට ලැජ්ජාවක් නොසිතේ. ඔවුන් අප දෙස බලන්නේ විශ්මයකින් නොව හුදු කුතුහලයකින් යයි මට සිතුනි. ඒ ස්වභාවික කුතුහලයක් යයි මම කල්පනා කළෙමි. එයින් ඒ ගැන මා තුළ චකිතයක් නොවිය. සැබවින්ම මම ඒ ගැන මදක් ආඩම්බර වී මම නොරිකෝ දේශ බලා ඈ රූපවත් කාන්තාවක් බව නිශ්චය කර ගතිමි. යන පිරිමින් සමග යන බොහෝ ස්ත්‍රීන්ට වඩා ඈගේ පෙනුම විනීතය. සාමාන්‍යයෙන් විදේශිකයන් සමග යන තරුණියන්ටද වඩා නොරිකෝ වෙනස්ය. ඔවුහු අධික ලෙස තොල්වල සායම් තවරාගෙන ඇස් දැමි කළු කරගෙන විච්චූරණ ඇඳුම් මෝස්තර පැළඳ සිටිති. නොරිකෝ චාන් ලෙස අඳී. ඒ අඳින පාට එකට කැපේ. ඈතොල් රතු කරගන්නේ යාන්තිමිනි. මිනිසුන් අපගෙන දැක්වූ මේ අමුතු සැලකිල්ල නිසා නොරිකෝට ඇතන් විටක ලැජ්ජා සිතුනිදයි මම ඉඳහිට සැක කළෙමි. වරක ඈ මා නොහඳුනන්නාසේ මා ඉදිරියෙන් ගමන් කරයි. එවිට මම ඈ පසුපස්සේ යමි. මා හඬ නගා කතා කරන විට හිංසරෙන් දොඩනෙමින් ඈ මට කියයි. මා සංදියකින් එගොඩවන විට මා ඇගේ අත අල්ලන් තැත් කළහොත් ඈ වහා මගේ අත පසකට තල්ලු කරයි. එහෙත් ඇය මා සමග යන්නට ලැජ්ජායයි නිශ්චය වශයෙන් තීරණය කිරීමට කරුණු නොතිබුණි. නොබෝ දවසකින් අප ගත කළ ජීවිතයේ කෙලවර වන බව මම දනිමි. එහෙත් ඒ දැනුම මම සිතයට සංගවා ගතිමි. මම කිසි විටක ඒ සත්‍යයට මුහුණ පා නොබලමි. අප ගත කළේ සැබෑ ජීවිතයක් නොව සිහිනයකි. ඒ සිහිනෙන් අවදි වන්නට අපට කවදා නමුත් සිදු වේ. දවස් කීපයක්ම නොකැදී පැවති හොඳ කාල ගුණයේ හදිසියෙන් මාරු විය. දැස්ස වහින්නට පටන්ගෙන සීට දවස් නැවත ආවේය. එහෙත් මේවර මාර්තු මස වෙන අවුරුදු වලට වඩා උණුසුම් වූ නිසාද වෙනදාට වඩා කලින් සපුරා මල් තැනින් තැන පිපෙන්නට පටන්ගෙන පිපෙන බව පුවත්පත්වල සඳහන් වුණි. හදිස්සියෙන් ඇති වූ අකල් වර්ෂාව නිසා පිපීගෙන ආ සපුරා මල් ඉක්මනින් මැලවේ යයි මිනිසුන් තුළ බියක් ඇති විය. ඊළඟදා නොරිකෝගේ නිමාඩු දිනිය ඌහෙයින් සපුරා බලන්නට යමුදැයි මම ඇගෙන් ඇසිනි. මේ වැස්සේ ඈ කුදුම වී ඇසුවාය. ටිකක්වත් පෑවුවොත් යමු. හෙට බැලුවේ නැත්නම් මේ අවුරුද්දේ ආයෙමත් සපුරා බලන්නට හම් වෙන්නේ නැහැ. කොහෙටද යන්නේ? කමකුරා පැත්තට යමු. සපුරා බලන්න නම් මේ තරම් දුර යන්න ඕනේ. උයනෝ උද්‍යානයේ නැත්නම් කොජිමිචි වල පුළුවන්නේ. ඒ වුණත් මම කැමති කුමකුරා වලට යන්න නගරයෙන් පිට. හෙට ටිකක් උදෑසනින් එන්න ඇයි නොරිකෝ යන විට මම කීවෙමි. ඈ උදේ 10ට පමණ ආවාය. එතෙක් වේලා තදින් වර්ෂාව වැස්සේය. අද යන්න බෑනේ. යයි ඈ ඇසුවේ ඒගෙන සතුටින් මෙමි. තව පොඩ්ඩකින් පායාවි. කොහොම හරි යමු. එදා අප්‍රේල් මාස පළවෙනිදා විය. උදේ සිට වසන්තයෙහි මෙන් නොව හේමන්තයෙහි මෙන් අධික සීතල ගතියක් පැවතුණි. හැකිතා ක්‍රෝම කබායවල් ආදිය ඇඳගෙන සිටි නමුත් මම සීතලෙන් ගැහුණෙමි. ගිනි කබලෙන් කාමරය උණුසුම් කරගත නොහැකි විය. එළියට බැස වැස්සේ උඩ ඇවිදීමෙන් සීතල මගහැරී ගත හැකියි මට සිතුනි. අපි ගිහිච්චේ ගාව බිම වාඩි වී කතා කරමින් සිටියෙමු. තමාගෙන ආ දීපිකා පොතකින් සින්දු තෝරා නොරිකෝ ගයන්නට ඌවාය. ඉබ්බචිය මට තබන ලද කේතලයේ කටින් නිකුත් වූ හුමාලය නිසා ගේ මදක් උණුසුම් විය. නොරිකෝ වරින් වර තේ පෝච්චියට උණු වතුර වක් කර තේ සෑදුවාය. ඒ දීමේ සීතල ගතිය මදක් පහ විය. දැන් ඉතින් යමු ජනේලෙන් එළිය බලා මම කීවෙමි. දැන් වැස්සත් ටිකක් නැවතිලා. ආයෙමත් වහිවි. අපි මෙහි ඉඳිමු. මොකටද එළියට ගිහිල්ලා තෙමෙන්නේ මේ සීතලේ යයි නොරිකෝ කීවාය. මම මතක් නොවසිලිමත් වීමි. මාත් එක්ක විතරයි කොහෙවත් යන්න අකමැති. ඇගේ මූණ වහා මැලවුනි. මට තවත් අනුන් පද කියන්නට සිතුනි. නොරිකෝ සංගේ පෙම්වතා අඬ ගැහුවා නම් යනවා නේද? මං අඬ ගැහුවාම තමයි ඔක්කොම මගේ වචන යුක්ති සහගත නොවිය. ඇය ළඟකදී මා සමග කොයි බවක් යන්නට බැරියයි කීවේ නැත. මුලදී අදිමදි කළත් සුළු පෙරෙත්තේකින් ඇය කැමැති කරවා ගැනීමට අපහසු නොවිය. ඇය තම මුහුණ වසාගෙන නිහඬව සිටියාය. මමද ඊට පසු කිසිවක් නොදඩුවෙමි. ඇය ඉකිබිදමින් හඬන බව ඇගේ සිරුරේ ගැස්මෙන් මට තේරුණේය. කිසිවක් කර කියාගත නොහැකිව මම කොපමණ වේලාවක් එලෙස සිටියේදයි නොදැනුනි. නොදැනුවත්වම මාර්ගයේ අතින් පාපයක් සිදු වූ වාසේ මගේ සිත පසුතැවිල්ලෙන් පිරුණි. නොරිකෝගේ සිත රිදුනේ කවර හේඳයි මට වටහාගත නොහැකි විය. හොඳයි අපි එළියට යන්නේ නැහැ. කෑම ටිකක් හදන්න. අපි කඩේට ගිහිල්ලා මොන හරි ගේන්න මම යෝජනා කළෙමි. මා නොරිකෝගේ දෑත මුහුණින් ඉවත් කර දමන්නට ඇද්ද නමුත් ඇය එපා එපා කියා මා වැළැක්වුවාය. නොබෝ වේලාවකින් ඇය නැගිට බේසමට උණු වතුර වක් කර මුහුණ සෝදා ගත්තාය. එවැනේ මා ජනේලයෙන් පිටත බලන විට හදිස්සියෙම හිම වැටෙන්නට පටන්ගෙන තිබෙන බව මම දුටු වෙමි. අප්‍රේල් 1 වෙනිදා හිම ඇත්තෙන්ම දුර්ලභය. මල් වර්ෂාවක් වහින කලක්මින් කිරිපාට හිම කැබලි වාතෙහි පාවෙමින් පොළොවේහි විසිරුනි. පොළොව මෙන්ම ගෙවල් පියසිද කෙමින් සුදු පාට දීගෙන ආවේය. කඩදාසි කුඩේ යටට වී අප දෙදෙනා කඩ වීදියට ගියෙමි. අපි සුවල්ප වේලාවක් පචින්කෝ සෙල්ලම් කර පසුව කඩේට ගොස් මාළු ගත්තෙමු. එන ගමන් මම කුඩා සකේ බෝතලයක්ද ගතිමි. අද සීතල හන්දා නොරිකෝ සකේ පොඩ්ඩක් බොන්න ඕනෑ යයි මම කියෙමි. නෑ මම බොන්නේ නෑ. දෙවෙන්දරාසන් බොන්න. ඒකට කමක් නෑ. අපූර්ව හැඩයක් නිසා මා සිද්ගත් සකේ දෝගුවක් හා සතුසිකී කුට්ටමක්ට ලාභට ලැබී මා ගෙදර ගෙනවි තබා තිබුණි. නොරිකෝ යෝගුව පුරවා ඒ උණුව තුළ කේතලයේ තුල තබා රත්කොට අප කෑම කමින් සිටි අතර වරින් වර මගේ සකසුවේට වැක්කරුවාය. එක උගරක් බොන්න හිතේ තරහක් නැති බව පෙන්වන්නේ මම කීවෙමි. ඈ සකසුලියක් අතටගෙන මා දෙසට දිගු කළාය. මම එහි සැකේ ස්වල්පයක් වැක්කරුවෙමි. ඈ වහා ඒ හිස් කරාය. ආ රසයි කියා යෝගුව මගේ අතේ තබා එය පිරෙව්වාය. තව ටිකකට පසු නොරිකෝ මා බිම තැබූ යෝගුව නැවත තම අතටගෙන මා දෙසට දිගු කළාය. මම කතාවක් බහක් නැතිවම සතිය රැස්කෙරෙමි. මගේ ඔළුව කැරකෙනවා යයි ඈ හිත බදාගෙන කීවාය. මොනවා දිගාලයක් විතර ඇති. යෝගුවකින් සතිය දෙකක් දීලා මං කොහොමද ගෙදර යන්නේ? තාත්තා මං ගැන මොනවා හිතාවිද? මං එන්න එන්න නරක් වෙනවා. බය වෙන්න එපා. මුකුත් වෙන්නේ මං තව පොඩ්ඩකින් කෝපි ටිකක් හදලා දෙන්නම්. එතකොට හරියයි. මං ගෙදරින් පිටදී කවදාවත් සතිය දීලා නැහැ. මගේ වැරද්ද. දැන් ඉතින් හිතර ගන්න එපා. මමනේ පෙරත්ත කෙරුවේ. කෑම කෑ පසු එයා යන්නට සැලසුණාය. පැයක් පමණ පැවතුණු හිමපතනේ එවෙලේ වර්ෂාවකට පෙරලී තිබුණි. මම ඒ ටැක්සියකින් ගෙදර පිටත් කෙලෙමි. සෙදිනක් පමණ නොරිකෝ නෑවි සිටියාය. ඈට ගෙදර අය බැන වදින්නට ඇතයි මම සිටියෙමි. ඒයින් මම එහි ගොස් ඇය බැලීමද කල නොහැක්ක කියේ. දිනචර්යාවකට මෙන් ඇගේ පැමිණීමට පුරුදු වී සිටි මම මම්මුලා ඌගකසේ ඔබ මොබා ඇවිද්දෙමි. ස්ත්‍රීන් ළඟින් ඇසුරු කරන්නට ඔවුන්ගේ කිසියම් ඇදකුඩයක් මට පෙනේ. එයින් මුලදී කිසියම් ස්ත්‍රියක කෙරෙහි මාගේ සිත ඇදී ගියද නොබෝ දවසකින් මාගේ සිත ඇය කෙරෙහි උදාසීන වේ. නොරිකෝ සම්බන්ධයෙන් මට එසේ වුවොත් මනරයි මම ඇතන් විටක පැතුවෙමි. ඒ කරුණ වෙනස් බව මට පෙනුනේ. මතු අනාගතය ගැන මගේ කනස්සල්ල අධික විය. මේ ප්‍රේමයේ ශෝකයකින් නිසා අන් කවරකින් කෙලවර විය හැකිද? නොබෝ දවසකින් මාගේ දෙපා යලිත් නිදෝරි අවන්හල දෙසට ඇදී ගියේය. ඈ නොපමණියේ මගේ වරද නිසායයි මම මටම කියාගතිමි. මම නොමනා දේ කියා ඇගේ සිත රිද්දුවෙමි. මා ඇයට සකේ බොන්නට අනුබල දීමද වරදක් බව මට පෙනුනි. මා ඇය හමු වී ඇයගෙන් සමාව ඇයදී යුතුයයි සිටියේ. නොරිකෝ මට ආචාර කළේ කලකට පසු පැමිණි අමුත්‍යකට ආචාර කරන්නාක් මෙනි. මා ගියේ හවස 6ට පමණ නිසා කිසිවෙකු එහි ඇවිත් සිටියේ නැත. ඈ එකෙක් මා බලන්නට නාවේ කුමක් හේඳයි මම ඇසුවෙමි. ඈ සිනාසී හෙට එනවායයි කීවාය. ඒතරම් පහසුවෙන් ඇගේ මුවින් එවැනි වචනයක් පිටවේ යයි නොසිතූ නිසාදෝ මම පුදුම වීමි. පසුදා හමු වූ විට නොරිකෝ මගෙන් සමාව ඇයදුවේය. මම එදා සිදු වූ දේ ගැන සඳහන් කිරීමට කුලෑටිව ඉඩක් ලැබෙන තුරු වෙන වෙන දේ ගැන කතා කරමින් සිටියෙමි. එදා වෙච්ච දෙයට සමා වෙන්න මම මෝඩෙක් වගේ හැසිරුණා. ඈ කීවාය. ඇයි හදිස්සියෙන්ම අඬන්න පටන් ගත්තේ මම විහිළුවට නේ කිව්වේ. ඕ මන් දන්නවා. නමුත් මට ළඟදී සිද්ධ වෙච්ච දුකක් ගැන සිහි වෙලයි ඇඬුනේ. සමාවෙන්න. ඊට පස්සේ එහෙම විහිළු කරන්නේ ඒකට කමන්නේ මං කියන්නම් එහෙනම් මට කැමින්මතෙක් දැන් නැහැ. ඒ වුණත් සිටියා. අපි බොහෝ ඇඟිලි වුණා. එයා හුඟක් සංගීතය ප්‍රිය කළා. අපි දෙන්නා දේවේන්ද්‍රා සං එක්ක වගේ නොයේ කෝපිහල් වලට ගිහිල්ලා සංගීතය අහනවා. දෙවෙන්දරා සංක දවසක් මම පෙන්නවා මතකද දන්නේ නැහැ. සුගුයාවල ශාස්ත්‍රීය සංගීත වාදනය කරන කෝපිහලක්. එතනට යමුද කියලා දෙවෙන්දරා සං ඇහුවාම මම යන්න කැමති වුණේ නැහැ. එතනට තමයි අපි නිතරම ගියේ. ඕ එයා දැන්. දැන් එයා ෆියුෂුවල හදිස්සියෙන්ම එයා මගේ හොඳම මිතුරිය එක්ක විවාහ වුණා. මම හීනකින්වත් නොහිතපු දෙයක්. මහ පුදුම මිනිස්සෙක් නේ. මගේම වැරද්ද. එයා මගෙන් ඇහුවා එයා බඳින්න කැමතිද කියලා. මම ඒකට එකවර පිළිතුරක් දුන්නේ නැහැ. දෙතුන් දවසකින් එයා මගේ එහෙලියත් එක්ක විවාහ වෙන්න පොරොන්දු වුණා. එයා ඇත්තෙන්ම නොරිකෝසන්ට ආදරෙන් හිටියා නම් එහෙම කරන්නේ නැහැ. නමුත් මම නම් තාම එයාට විතරයි ආදරේ. වෙන කිසිම කෙනෙකුට ඒ වගේ ආදරේ නැහැ. සතියකට පෙර වූ හදිසි හිමපතනයෙන් පසු යලිත් උණුසුම් ගතියක් ඇති වී තිබුණි. හිම නිසා සපුරා මල් නැළලී ගිය බව නොඑක් දෙනා කියනු මට ඇසුණේ. එහෙත් ඒ සපුරා හේවත් පෙති දෙකේ සපුරා කීප තැනක පිටි පිටෙන බව සැලවිය. දෙවැනි වරට පිටෙන යයේ සපුරා පළමුවෙන් පිටගෙන මල තරම් දැකුම් කළු නැත. මිනිසුන්ගේ සිරිතද පළමු සපුරා බැලීමට යාම මිස යයේ සපුරා බැලීමට යාම නොවේ. එහෙත් මේ අවුරුද්දේ නොරිකෝ සමග යයේ සපුරා උවද බලන්නට ගිය හැකිනම් දෙහිකයි මට සිතුනි. මම කෙලින්ම ඇයගෙන් ඒ ගැන විමසීමට මැලිවි දැන් යයේ සපුරා පිපිලා ඇති නේද? දන්නේ නැහැ. මම දැක්කේ නැහැ කොහෙවත්. ප්‍රීතු අවස්ථාවන්හි නොරිකෝගේ මුහුණතරම් පැහැපත් මුහුණක් මා දැක නැති තරම්ය. ඒ වාගේම දුකෙන් පෙළෙන විට ඇගේ මුහුණතරම් මලානික මුහුණක්ද මා දැක නැත. ඈ දුක සැප දෙකෙහිම එක හා සමාන තීනු ආස්වාදයක් විඳින්නේයි මට සිතෙනවා. දෙවෙන්දරසන් වරද්දලා තේරුම් ගන්න එපා. කොයි දේ වුණත් දැනගෙන හිටියාම වැඩිය හොඳයිනේ. ඈ මාදේශ නොබලමින් කීවායේ එදා මම සතුරා බලන්න යන්න අකමැති වීමට හේතුවක් තියෙනවා. මම කැමැති දේවෙන්දරාසන් එක්ක කොහේ වුණත් යන්න. ඒ වුණත් මට ඉඳලා හිටලා ලැජ්ජයි. ඒ නිසා මම වැඩි කැමැති දේවෙන්දරාසන් එක්ක මේ ගේ ඇතුලේ ඉන්න. මම ජපන් ගෑණියක්. අපි එහෙ මෙහෙ යනකොට මිනිස්සු මාගෙන නරක දේ හිතනවා. මිනිස්සු දන්නේ නෑනේ අපි ගැන. එහෙම දෙයක් මට දැනගන්න ලැබුණේ නෑ. මිනිස්සු අපි දිහා බලනවා තමයි. ඒගොල්ලෝ අපි ගැන දොඩනවත් ඇති. ඒක පුදුමයක් නොවේ. ඒ උනම් නරකක් දොඩනවයි කියලා මං හිතන්නේ. ඇයි නැත්තේ? දේවේන්ද්‍රාසන්ට භාෂාව තේරෙන්නේ නැහනේ. ඒ නිසා ඒගොල්ලෝ කියන ඒවා ඇහෙන්නේ නැහැ. මම නොඑක්වර අහලා තියෙනවා. මොනවද කියන්නේ? නරක වචන කියනවා. දේවේන්ද්‍රාසන් දන්නේ නැහනේ මේ වචන. ඒ උනක් කියන්නේ ඕකුණක් දැනගෙන හිටියාම හොඳේ කියලා නේ දැන් කීවේ එදා මතකද අපි ඉනුපශිරා උයනට ගිය වෙලේ අපි හිටියා නේද අර සමගාවා ජෝසු කියන ඇලගාව. දසයි යොසම දිනාසාගත්ත තැන ඒක බලලා යනකොට මතක නැද්ද දන්නේ පිටිපස්සේ බිම වාඩි වෙලා හිටිය තරුණ ජෝඩුවක් ඒගොල්ලෝ hina වෙයි මට පම්පම් කිව්වා. පම්පම් කියන්නේ යුද්ධ කාලේ හේවායන් එක්ක නරකට ඇසුරුණු ගෑනුන්ටයි. මට හරියට දුක හිතුණා ඒක අහලා. එහෙම වල් මිනිස්සු කොහෙත් ඉන්නවා. ඒවා ගැන ওই තරම් හිතන්න පුළුවන්ද? එදා අපි මේ ජීවනේ ඇවිද ඇවිද ඉන්නකොටත් බයිසිකල් වලින් ගිය තරුණයෝ වගේම මට කොලොප්පම් කළා. අපි කොහේ ගියත් මිනිස්සු අපේ දිහා බලලා පසුපසු ගානවා. ඒගොල්ලෝ දොඩන්නේ මොනවද කියලා මට දැන් තේරෙනවා. දේවේන්දරා සන් එක්ක සාප්පකට ගිහිල්ලා බඩුවක් ගත්තත් සේවිකාව වැඩි හොඳට කතා කරන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා ඇති මමත් පිටරට කෙනෙක් අල්ලගෙන ජීවිකාව රැකගන්නවා කියලා. එහෙනම් මාත් එක්ක ඊට පස්සේ කොහෙවත් යන්නේ නැtei කියලාද කියන්නේ. මම එහෙම කිව්වේ නෑනේ. ඒ වුණත් අපි වැඩියම එළියට නොගිහින් ඉමු මෙහි. මම කැමති දේවෙන්දරසන් වැඩ කරනවා බලා ඉන්නේ. පාත්තට වගේ උදව් කරන්න පුළුවන්. මමත් ඉගෙන ගත්තොත් මම සිනාසීයි. තව කොච්චර කල්ද? සති දෙකකින් මම කියොතෝ වලට යනවා. මා කියොතෝ යෑම දිනෙන් දිනම කල් දමමින් සිට නමුත් එහි ගොස් විසීමට කටයුතු පිළිවෙල කර තිබුණා. තවත් සමාන වී පිටතිය යුතුයයි මම එදා තීරණය කළෙමි. ඇයි කියතෝ යන්නේ? නොරිකෝ මුදුහඬකින් ඇසුවාය. මම කිව්වේ මීට ඉස්සර යන බව. මෙච්චර ඉක්මනින් යන වගක් කිව්වේ නෑනේ. එහෙ කටයුතු පිළියෙල වුණාම මම යන්න හිටියේ. මට එහෙ කාමරයක් ලැබුණා පන්සලක. කියතෝ ගිහිල්ලා ආයෙමත් එනවානේ. මං ආයෙමත් එන්න බලාපොරොත්තුවක් නැහැ. එහෙන් කියුෂු ගිහිල්ලා එහෙන්ම ගම රට යන්නයි කල්පනාව. නොරිකෝ නිහඬව සිටියාය. අර මලානික පෙනුම නැවතත් ඇගේ මුහුණට ආරූඪ විය. මං කියපු කතාව හින්දා නොවේ හදිස්සියෙන් කියතෝ යන්නේ කිව්වේනේ. නෑ කොහොමටවත් මං මේ මාසේ අගහරියේ යන්න අදහස් කරගෙන හිටියේ. එහෙත් හරියටම දැනගත්තේ ගිය සෝමාවේ. කියතෝ දුම්රිය කියතෝ ස්ටේෂනෙන් පිටත් වන්නේ රෑ 9ට පමණය. මා යන දවසේ දවල්ට නොරිකෝලාගේ ගෙදරට ගොස් එහි සවස් ගත කරන්නට මට සිතුණි. මා එසේ අදහස් කළේ ඇය සමගයේ අවසාන පැය සුවල්පය ගත කිරීමට වෙන විදියක් නොවූ හේතුවයි. එන්න තාත්තත් බොහොම සන්තෝෂ වේවි. ආයෙමත් දේවෙන්දරාසම් බලන්න. දේවෙන්දරාසන්ට හරි කැමැති පාටයි තාත්තා. නිතරම දේවෙන්දරාසන් ගැන කියනවා. හුඟක් දවස්වල අපි දෙන්නා නිදාගන්න ගිහිල්ලා රෑ දෙගොඩ හරිය වෙනකල් දේවෙන්දරාසන් ගැන කතා කර කර ඉන්නවා. තාත්තත් එක්ක ඔක්කොම කියවනවාද? අපි අතර සිද්ධ වෙන දේවල් ඔව් ඔක්කොම විස්තර කරලා කියනවා. අපි යන තැන් ගැනයි, දවස ගත කරන හැටි ගැනයි. සකේ බිව වගක් කීවාද? නෑ ඒක කිව්වේ නෑ. ලැජ්ජාවෙන් ඈතව සුවාය. මං ආවට නොරිකෝසන් ගෙදර ඉන්නේ නෑනේ. එදාට මං යන්නේ නෑ වැඩට. මා පිටත් වීමට දෙතුන් දවසකට පෙර නොරිකෝ ඇවිත් මගේ ඇඳුම් පැළඳුම් හා පොත්පත් සියල්ලමද අස්පස් කර පෙට්ටිවලට දමා කිලුටු ඇඳුම් සෝදා කාමරයේ සුද්ධ කළාය. මා අඳිමින් සිටි චිත්‍රය පිටත්ව යාමට පෙර අවසන් කිරීමට මම අදහස් කළෙමි. මා වැඩ කරමින් සිටින අතර නොරිකෝ හදිස්සියේ මා ළඟට වී දනගසා වාඩි වූාය. යන්න එපා දෙවන්දරා සංයයි ඈ මාගේ මුහුණ දෙස දුක්බර බැල්මක් බලා කීවාය. මගේ සිරුර තුළ ගින්නක් හටගෙන හිස දක්වා ඇවිලෙගෙන ඉන්න ආශය මට දැනුනි. මම එයින් මුළුමනින්ම දැවී ගියෙමි. කොහොමද නොගිහින්? මං ඉඳලා පළක් නෑනේ. තව කොච්චර කල් මෙහෙම කියෙයිද? අපිට හැමදාම බෑනේ මේ විදිහට කවදා හරි වෙන් වෙන්න වෙනවා. දැන් වෙන් වෙන එක ලේසි නැද්ද? ඈ නැමි තම මුහුණ මේසේ මට සබා ගත්තායේ. යනවා නම් දේවන්දරා සංගේ සිරුරේ සුවඳ මේ අඳුම්බල සුවඳ තියලා යන්නේ. ඈ මට වේලාවකට පසුව කීවායේ. ලහි ලහියේ ග්‍රහණයෙන් ගිලිහි යන සැපතක් ලුහුබද යාමේදී මා රැස්කල දුක්ඛ සමුදාය විසගෝර සැපින්නකමින් හිස ඔසවා මා දිස බැලීයේ. ඒ දුක්ඛ සමුදාය මගේ අනාගත දායාදේ වෙන බව මම දැනගතිමි. නොරිකෝගේ සොයුරිය මොමකෝ මට පළමු වත්ත මුණ ගැහුණේ ඒ දවස්වලය. මගේ පොත් හා වෙනත් බඩු සියල්ලක් මාගාව තිබුණු සූට්කේස් පෙට්ටි දෙක තුලට ඇහිලා නැහැටි විය. මා හය මාසක් තිස්සේ කාලය ගත කිරීමේදී නොදනුවත්වම එකතු කළ නොයෙක් සුන්බුන් කාමරයට වමනා කරන අඩු වැඩිය විසිතුරු බඩු පුවත්පත් ඡායාරූප නොමිලේ ලැබෙන ජපානයේ පිළිබඳ පොත්පත් ආදී දමා යාමටද මට නොසිතේ. පෙට්ටිවලට අඩුක්කු කිරීමටද ඉඩ නැත. නොරිකෝ හැකිතාක් බඩු සූට්කේස් දෙක තුල අහුරා තිබුණි. ඉතුරුව තිබූ බඩු අලුත් සූට්කේස් පෙට්ටියකට ප්‍රමාණවත් නොවිය. මේ හේතුව නිසා අමතර වියදම නිසා අලුත් සූට්කේස් පෙට්ටියක් මිලදී ගැනීමට මම අදිමදි කරමින් සිටියෙමි. ඉතුරු බඩු ටික ලේන්සුවක ගැටගසාගෙන යා යුතුයයි නොරිකෝ යෝජනා කළාය. ලොකු ලේන්සුවල බඩු බාහිර ආදී බැඳගෙන යාම ජපනුන්ගේ සිරිතක් වුවද ඊටමා නොපුරුදු දෙයින් මම පිය නොකළෙමි. මොනකෝ පැමිණියේ මේ ප්‍රශ්නේ විසඳාගත නොහැකි තත්ත්වයක තිබුණු වේලාවක බව මට මතකය. මා කිසියම් කටයුත්තක් සඳහා බැහැර ගොස් පැමිණි විට තම සොල්ලිය මා බලන් සුවල්ප වේලාවකින් එනවායයි අල්ලපු ගෙදරට ටෙලිෆෝන් කර දැන්වූ බව නොරිකෝ කීවාය. මම මේ ගැන මතක් පුදු නොවීමි. හේවන්දරා සංව හම්බ වෙලා මොකක් හරි ටැග්ගක් දෙන්න ඕනෑය කියලා අක්කා කිව්වා. මොකටද ටැග්? ඇරත් ඕවා දාන්න ඉඩකුත් නෑ මම කීවෙමි. මම කිව්වා දෙනවා නම් ඉඩකඩ යන්නේ නැති සැහැල්ලු බඩුවක් දෙන්නේ කියලා. නොරිකෝ කීවාය. ගෙන යාමට තවත් අඩු වැඩි එකතු වීම මට හිරියරයක්සේ දැනුනි. මාගේ අසතුට නොරිකෝට පෙනෙන්නට ඇත. දැන් ආවම අපි ශාස්ත්‍රියනේ. එතකොට දේවගරාසන් කැමති දෙයක් තෝරා ගන්න පුළුවන්. මම කිව්වා එහෙම හොඳේ කියලා. මගෙන් ඇහුවා දේවගරාසන් කැමති මොනවාටද කියලා. කිමෝනාවක් ඇඳගෙන ආ මොනකෝ නොරිකෝට වඩා මිටි කුඩා ස්ත්‍රියක් වූවාය. නොරිකෝ මෙන් ඈ ජීවිතය ගැන ගැඹීර ලෙස කල්පනා කරන කෙනෙක්යි මට නොසිතුනි. මාගෙන නොරිකෝ කී කවර දෙයකට උවද ඈ බක බක ගා සිනාසුනාය. මා වචනයක් දෙකක් කතා කළ විට ඈ එලෙසම සිනාසුනාය. ඈ සිනාසුන විට මුළු මුහුණම පැලි ගැසී ඇස කුඩා වී එම රැලි ඇස්සේ සැඟවුණි. මගේ ජපන් උච්චාරණයට ඈ උච්චම් කරනවාදයි මට සිටී මද ලැජ්ජාවක්ද පහළ විය. මගේ බඩු පෙට්ටිවල ඇහැරීම ප්‍රශ්නයක් වී තිබෙන බව මම මොමකවට කීවෙමි. එයද ඈට හාස්‍යජනක කරුණක් විය. එහෙත් ඈ වහාම මාගේ බඩු නැවත අස්පස් කරන්නට වූවාය. පෙට්ටිවල තිබුණු බඩු සියල්ලම ඈ එළියටගෙන වෙනම පිළිවෙලකට අඩුක්කු කරන්නට පටන් ගත්තාය. ඕනෑවට වඩා ඉඩගත් සමහර බඩු ඈ රෙදි පිළිවෙල ඔතා නොයේ කහමුළුවල තිබුවාය. මාගේ සියලුම අඩු වැඩි සූට්කේස් දෙකෙහි අසුරා ඈ අවසන් කළේය. අනතුරුව අපි දෙදෙනා සාප්පු ගියමු. තෑග්ගට ලැබුණක් වුවද තවත් වැඩිපුර බඩුවක් අතේ ගෙන යන්නට සිදුවීම ගැන මම සතුටු නොවෙමි. එහෙත් මොනකෝගේ ඉල්ලීමේ ටිකල යුතු හේතුන් මම සුළු තෑග්ගක් තේරුවෙමි. ඒ උණ බටවලින් ගියා සාධන ලද බන්දේසියක් විය. මා ඒ තේරුවේ බඩු බඩුවකින් මට වැඩක් කරන නිසා නොව ඒ අපූර්ව දස්කමකී සාධන ලද්දක් ලෙස මට පෙනුන නිසාය. ඒ ගෙන යාමටද පහසු විය. අප ආපසු යන්නට සැරසුණු විට මට හා නොලිකෝට තමා සමග යොක්ෂුවා වලට එනමින් මොමකෝ ආරාධනා කළාය. හිමිකෝ දෙවුන්දරාසන් බලන්න ආසාවෙන් ඉන්නවායයි ඈ කීයාය. හැබැයිට හිමිකෝචන්ට දැන් කොහොමද මට අහන්නත් බැරි වුණායයි මෙරිකෝ තම සොයලිගෙන් ඇසුවාය. දෙතුන් දවසකට උඩදී ආයෙමත් හොඳටම අමාරු වුණා. උනත් ගත්තා. දැන් ටිකක් පහසුයි. මොමිකෝ පිළිතුරු දුන්නාය. හිමිකෝට නිතරම ඇදුම හැදෙනවා. වැඩියම ගේස් මෙරිතුවේ අමාරු වෙනවායයි නොරිකෝ මට කියා දුන්නාය. හිමිකෝ යයි කියේ මොමිකෝගේ දුවටය. යුද්ධයේදී මොමකෝගේ සංඥා මරණ බවද ඈ තම 13 හැවිරිදි දිවයිනේ සමග යොක්ෂියාගේ පිහිටි ස්වාමියාගේ දෙමෝපියන්ගේ දේ විශ්ව බවද නොරිකෝගෙන් මට කලින් දැනගන්න කියලා දුන්නා. වාසය සඳහා යොක්ෂුවා විතා සික්කල ප්‍රදේශකී ටෝකියෝවේ වෙන පළාත් මෙන් ඒ අධික ලෙස ජනාකීර්ණ නැත. දෙපසෙහි වැවුණු විශාල ගස්වලින් මිසු එහි වීදි පළල් වෙයි. කඩසාප්පුවා බුදුන්හල් වඩා ප්‍රතිබුණු හිමි ටෝකියෝ නගරෙහි කලාතුරකින් දක්නට ලැබෙන නිස්සලංක ගතියක් මුළු වටපිටාවෙහිම පැතිරෙයි. මහපාර අයිනේ එක පසකින් රජමාලිගාවේ පිටපවුරු මදක් දුරට ඇදී. එහි දිය අගල දැන් බොහෝ තැන්වලට සිඳී ගොස්ය. දිය තිබුණු සමහර තැන්වල තරුණයෝද තරුණියෝද ඔරුපදිති. පවුරු දැන් දකුණු කළු සක්මන් බිමකට පත් වී තිබේ. එහි දිගටම මත්සු ගස් යැවී තිබෙනෙහි ඊට විවහාර කරන්න මත්සු පෞර යන අර්ථයෙන් මත්සු දොතයි යන නාමයය. යුද්ධට ඉස්සර අපේ කියේ මෙහි යැයි නොල්කෝ කීවාය. ඇයි ඉතින් මෙහි ගියේ? මේක හොඳ පළාතක් නේ වාසය කරන්නයි මම ඇසුවේ. නොරිකෝ සිනාසුනාය. අපේ ගෙවල් ඔක්කොම පිලිසුනා යුද්ධයේදී ඈ කෙටියෙන් පිළිතුරු දුන්නාය. නොරිකෝලාගේ වාසස්ථානයේ නොතිබූ ඔපයක් හා සරුසාර බවක් මමකෝ විසූ දිහි පෙනෙන්නට තිබුණි. මේ ඉදිරිපස පිහිටි ලීතොරණේ දොරපළුව පසකට තල්ලු කරත්ම සීනු හඬක් නැගුණි. ඇතුළෙහි වූ අලුත් සතනි පැදුරුද බඩමුට්ටු ආදියද ගෙනියන් අගණික කමක් නැතුව විසූ බව ප්‍රකාශ කළේය. කිම්කෝගේ උණ දැස තිබුණු හේයින් ඈ සුවල්ප වේලාවක් එළියට විත් මා සමග කතා කළාය. ඈ තම ඇල්බම් පොත ගෙනවිත් එහි මාගේ අස්තන ලියනමෙන් ඉල්ලුවාය. මාගේ සිතුවම් දකින්නට කැමැතියි ඈ කීවාය. ජපානයේට ආපසු මා එකක්වත් අවසන් නොකළ බව මම කීවෙමි. සමා කියවන නොයෙකුත් නවකතා ගැනද බලන චිත්‍රපටි ගැනද ඈ මා සමග කීවාය. දෙවොන්දරාසන් පොට්ටුගේ ආලය කියන මුද්‍රා නැටුම දැකලා කියනවාදයි කිම්කෝ ඇසුවාය. නුරිකෝගේ මුවි සිනාවක් පහළ වූයේ කුමක් කියලායි මට නොතේරුණි. මම දන්නවා කිම්කෝසන් මේකට කැමති මොකද කියලා යයි ඈ කීවාය. සිංකෝ ලැජ්ජාවෙන් නැඹරෙන්නට වූවාය. ඔබසන් බොරුදොරන් එපා යයි ඈ කීවාය. මං කියන්න දේවුන්දරාසන්ට සිංකෝට වලදීමට මෙන් නොරිකෝ පටන් ගත්තාය. තොජු රෝගේ ආලය කියන කතාව දැන් සකල සුඛා ශාලාවේ පෙන්නනවා. ඒකේ තොජු රෝ හැටියට ඉන්නේ සොන්දුකු. සොන්දුකුට හරි කැමති සිංකෝ. ඒක තමයි දැක්කද කියලා ඇහුවේ. මං දැක්කා ටෙලිවිෂන් එකේ. මං ගියේ නෑ සකල සුඛා ශාලාවට කිම්කෝ කීවායේ. ගෙනල්ලා පෙන්වන්න දෙවෙන්දරාසන්ට සොන්ජකුගේ පින්තෝරයේ නොරිකෝ කීවාය. මොමකෝ සුශීසාදා ගෙනවි දුන්නාය. වරක් සෝභාපෑ හේින් නැවත කිසිවක් කෑ නොහැකි බව මම කීවේවි. විශේෂයෙන්ම හැදුවේ දෙවෙන්දරාසන්ටයි. එකක්වත් කෑවේ නැත්නම් අක්කාගේ හිත නරක් වේවියි නොරිකෝ කීවාය. මම අමාරුවෙන් සුශී පෙට්ටක් පා තේදී වෙමි. මහලු යුවල ශාලයට විත් මට ආචාර කොට මා සමග සුවල්ප වේලාවක් කතා කරමින් සිටියාය. ඔවුන් මගෙන් මේ ප්‍රශ්න ඇසූ නමුත් ඔවුන් ව්‍යවහාර කළ බස මට වඩා තේරුණේ නැත. බොහෝ ප්‍රශ්න වලට නොරිකෝ මා වෙනුවෙන් උත්තර දුන්නාය. යොත්සියා සිට සිගුවා දක්වා නොරිකෝ මා සමග ගියමි. ඈ බොහෝ වේලා කිසි කතාවක් බහක් නැතුව බර කල්පනාවකින් මෙන් සිටියාය. අප දෙදෙනා එකට යන අන්තිම ගමන ඒ යයි මට සිතුණි. මොකද ඔය කිමිකෝසන් කියන නාට්‍යයේ කතාවයයි කනස්සල් බව මගේ හැරීම සඳහා මම ඇසුණේ. ඒක ගැන තමයි මාත් කල්පනා කර කර හිටියේයි නොනිකෝ කීවාය. ඒක අපූර්ව කතාවක්. ඒ කනගාටුයි. සුන්දරාසන්ට ඉඩක් ලැබුණොත් ජපානයෙන් යන්නේ ඉස්සර කවදා හරි බලන්න. හොඳ ප්‍රසිද්ධ නාට්‍යයක්. කිකුචිකන් කියන නාට්‍යකරුවෙක්ගේ. ජපන් කතාවල් ඔක්කොම එක වගේ කනගාටුදායකයි නේද? මම ඇසුණේ. මේක තෝජුරෝ කියන ප්‍රසිද්ධ නළුවෙක් ගෙනයි. එහෙම නළුවෙක් හිටියා. නමුත් කතාව හැබෑට බොරුද කියලා මම දන්නේ දවසක් එයාට අමුතු විදිහක චරිතය නිරූපණය කරන්න සිදු වුණා. චිකමස්සුගේ නාට්‍යයක විවාහ වුණු ස්ත්‍රියකට ආලය කරන තරුණයෙක්ගේ චරිතයක්. ඒ වගේ අත්දැකීමක් එයාට නොතිබුණ නිසා එයා කල්පනා කළා කොහොමද කියලා ඒ චරිතය නිරූපණය කරන්නේ. ඊට සමාන අත්දැකීමක් කොහොමයි ලබා ගැනීමට අවශ්‍ය නිසා එයා සමාදන්න විවාහ වෙච්ච ස්ත්‍රියක් හොයාගෙන ගිහිල්ලා බොරුවට ඈට ආලේට එවා. ඇගේ හැසිරීම බලලා ඒ අනුව තම රඟපෑම සකස් කරගන්න. ඒ ස්ත්‍රිය බොහෝවින්ම විශ්වාස කළා තොදුරෝ තමාට ආලේ කරනවායි කියලා. නාට්‍ය රඟ දක්වන දවසේ ඒ ස්ත්‍රිය තොදුරෝ සමග වචනයක් කතා කිරීම සඳහා වේදිකාවේ පිටිපසින් නාට්‍ය ශාලාවට පිවිසුණා. සෝජිරෝ තමයි නැටුම පුරුදුනේ බොරුවට ස්ත්‍රියකට ආලය කිරීමෙන් බව අනිත් නළුවන්ට ආරංචි වෙලා තිබුණා. මෙන්න ස්ත්‍රියටත් ඒ ආරංචිය දරගන්න ලැබුණා අනිත් නළුවන්ගේ. ඇගේ හිත කොයිතරම් රිදුනාද කිව්වොත් ඈ එතනම සියදීන් අසා ගත්තා. ඒ පුදුම පුවත අසා මගේ සිතෙහි නොසන්සුන් ගතියක් හටගැනුනි. මාගෙනම සැකයක් මා තුළ ඇති විය. මාද කරන්නේ 아무තු අත්දැකීමක් ලබා ගැනීමට සැතැක්දයි මම මගෙන්ම ප්‍රශ්න කළෙමි. මුල සිටම මාගේ ප්‍රාර්ථනාව වූයේ මා අවට වූ ජීවිතයේ පතුලට කිමිද එයින් ආශාදයක් ලබාගෙන චිත්‍ර ඇඳීම නොවේද මේ සැබෑවක් නම් මා කරන්නේ ඊට ආත්මාර්ථකාමී ක්‍රියාවක් බව මට පෙනුනි මා නොරිකෝගෙන් මෙන්නීමට කරගත් තීරණය මනවයි මට වැටහුණි නොරිකෝගේ සිත තුළ ප්‍රබදු අදහස් ක්‍රියා කරන්නට ඇද්දයි මම නොදෙමි ඈ ඒ පුවතගෙන නැවත නැවත සිහි කලේ තමා තුළ කිසියම් සැකයක් උපන්නා නිසාද කියතෝවට පිටත්ව යන දවසේ දවල් කාලයේ මම සංගොන්ජාවට ගියෙමි. ඒ වෙලෙහි ගෙදර සිටියේ නොරිකෝ සහ චියකෝ පමණි. බොහොම සන්තෝෂයි යාවාට. මා බැහැ දැකීමට ගෙපිනට ආ චියකෝ කීවාය. මා කැඳවාගෙන යන ලද්දේ එදාගේ කාමරයට නොව ඊට වඩා මඩක් ලොකු එළිය ඇති පිරිසිදු කාමරයකටයි මට හැඟුණි. එහි මැද පහත් වටකුරු මේසයක්ද මෙම තමයි ලබන කුසිමක්ද විය. අද තාත්තාගේ කාමරය හැදුවා දෙවොන්දරා සන්තයි නුරුතෝ පීවාය. ඒ ග්‍රීෂ්ම ඍතුව ආරම්භ වූ දවස් සෙයින් ලංකාවටත් වඩා රශ්මියයි මට දැනුනේ. මම ලොංකබායේ ගලවා පැදුරු පොළොව මත සැදෙමි. නොරිකෝ යමින් මෙමින් කැවිලි පෙවිලි ආදී ගෙනවිත් මා ඉදිරියේ සැදෙමි. මා සමග වචනයක් දෙකක් දෙමින් දෙතර දොර කටයුතු වල විස්ත වූ ආයතන එදා නම් වෙන දවස්වලට සමාන විය. ඈ ස්වල්පයේදී සියල්ල වෙනස් වන්නේ යයි මට සිතාගත නොහැකි විය. ඒ සිතුවිල්ල මතුවීමට මම ඉඩක් නොදුන්නේ. ඒ මොහොතෙහි ඌ සැනසීම මම කරේ වෙනද ගතිමි. නොරිකෝ මා ළඟ වාඩි වී කතා බහ නොකළ නමුදු ඈ අවට සිටින බව මම දනිමි. ඈගේ කටහඬද අනිශබ්දයේද මට වරින් වර ඇසේ. දේවුන්දරා සංස කිමෝනාවක් දෙන්නද අඳින්න. එතකොට ඔය කලිසමයි කබායයි ඉස්තිරික්ක කරන්න පුළුවන්. හොඳටම පොඩි වෙලා නොරිකෝ කාමරයට ගිහින් කීවායේ මම මේස් කුත්තමක් ගන්න ඕන. මෙච්චරයි මට මේස් කුත්තමකට කියන්නේ යයි මම සිනාසෙමින් කීවෙමි. මාගේ ඒකි මේස් කුත්තම ඇයට පෙන්වෙමි. සපත්තු එළියේ තබා ගෙට ඇතුළු විට මාගේ මේස් කුත්තමේ හිඳින බව දැක මට ලැජ්ජා සිතුණි. නොරිකෝසන් ගිහිල්ලා දොන්දරාසන්ට පෙන්වන්න අර සංගෝධවල සාප්පු චියකෝ කීවායේ මේ උස අඩලියේ සැරප්පු කුට්ටම දාගෙන යමු. නැත්තම් වෙලා නැති වේවි ඇඳුම් ඉස්තිරික්ක කරවා ගන්නෑ කියමින් වරුකෝ සිමෝනාවක් ගෙනවි දුන්නාය. ඔය ඇඳුම් ඇඳගෙන ගියොත් මිනිස්සු පොදුම වෙලා බලාවියයි මම කියෙන්නේ. ඒකට කමක් නෑ අපි දෙන්න අමුසනි යුවලා කියලා හිතායියයි නොරිකෝ සුනාතමින් කීවාය. ඈ කෝලයක් නැති එසේ කතා කිරීම ගැන මම පුදුම වෙමි. සංවජානෙහිදී ඉස්තුරු බඩ විකුණන වෙළඳ සැලකට ගොස් ඇටවලින් සාදන ලද අඟලකට වඩා කුඩා වෙස් මුහුණක් මෙලදී ගැටුණි. ඒ ඊර්ෂ්‍යාව හා පරිගැනීම මූර්ති කොට දක්වන නළු මුහුණක පිළිරුවක් විය. මේක නැති කරන්නේ නැතුව පරිස්සමෙන් කියාගන්න. නොරිකෝගේ හිත කවදා නමුත් වෙනස් වුණොත් මට ආපහු දෙන්න ඕනෑ යයි මම කීවේ. මොකද මේ තරම් භයානක මුහුණක් තේරියේ. මගේ යටිහිත එහෙම තමයි. ඊර්ෂ්‍යාවෙන් අපිරිකමනේ තියෙනවා. මගේ හිත එහෙම නෑ. මං අරන් දෙනවා මේ සෞභ්‍ය ගෑනු මූණ. මේක නැති වුණ දාට මමත් ඉවරයි කියලා හිතාගන්න. සංගීතයා සිට මිදුල වියෙහිම බසෙහි නැග විනාඩි 15කින් පමණ සුගුයා මන්සන්දියට යා හැකිය. අවසන් වරට ලාපුකේ කෝපිහලක ගොස් සුවල්ප වේලාවක් ගත කරමු දැයි මම යෝජනා කළෙමි. දැන් අයියත් ආපහු ඇවිල්ලා ඇති. පරක් වෙනවා නේද එහෙ මෙහෙ ගියොත්. එහෙනම් මේ අපේ අන්තිම ගමන දැයි මම ඇසෙන්නේ. නෑ මං එනවා ස්ටේෂනෙට. තාත්තා කිව්වා දෙවන්දලා සම් ඇරලවන්න යනවායි කියලා. ඒ නිසා මටත් එත හැකි. නොරිකෝගේ සියා මා ඇරලවන්නට දුම්රිය පොළ දක්වා යන්නට සිදුවේ ඇයි? ඔහුට අපේ සිත් ඉවසින්ෙන් දැනුනේද? කෙසේ වෙතත් මා යන සම නොරිකෝ ක්‍රියා සමග සිදුවු දැකීම මට මහත් දැනසුනකි. එවිට ඈ තනිකර ගමා යන බවක් මට නොහැඟේ. සනිවන්නේ මා පමණය. එදා රෑ මගේ කෑම පිළියෙල කිරීම නොරිකෝ බාර ගන්නට ඇතැයි මම සිතුවේ. අප සාප්පුවට ගොස් ආවයින් පසු බොහෝ වේලාවක් මම ඇය නොදුටුවෙමි. ඒ අතරතුර කියකෝ මාසික කාමරයට ගිහින් මා සමග කතා කළාය. ඇය ඡායාරූප ඇල්බම් පොතක් ගෙනවිත් සමා විවාහ වූ අවස්ථාවේදී ගත් සින්දුර මට කියන්නුවාය. මම හරි අකමැත්තෙන් මේ මගුල් නැඳුන ඇන්නේ ඇයි ඇය කීවාය. ඇයි මගුල් සිමෝනාව බොහොම හැඩයි. හැඩ වුණාට මහා මෝඩ ඇනිමක්. බටහිර පිළිවෙලට අනින එක මීට වඩා හොඳයි. මේ විශ්වසනීය අදහස මොකක්ද කියලා දන්නවද? ජපන් මනාලියගේ කිමෝනාව කොතරම් ලස්සන වුවද ඇගේ හිස සරසන ආකාරය ඇඳුමට එතරම් නොගැලපෙන බව මටද නොඑක් වර සිතිණි. මනාලියද දේශා ඉස්කියකෙන් ඉසත පොණ්ඩේ දැඳ ඌරු ගසා හිස සරසුවා නම් කොතරම් දැකුම් කලු වේදයි මම කල්පනා කෙරෙමි. තේරුම ගන්නේ නැහැ. ඒ වුණත් විශ්වසම නම් වැඩි ලස්සන නෑ තමයි. ගෑනුන්ට ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ආදී වැඩි වෙනුනේ ඒවා අන්වගේලු. විවාහ වෙනකොට ඒවා යටපත් කරගන්න ඕන. ඒවා වහගත් බව පෙන්වන්නයි මේ විදිහට අනින්නේ. මෝඩ කල්පනාවන් මේ දෙයි ඇසුවාවේ. ඒකනම් එහෙම තමයි. හිතෝජීසන් නම් මට කිව්වා බටහිර විදිහට අනින්නේ කියලා. ඒ වුණත් අම්මලා තාත්තලා කැමති වෙන්නේ නැහැ. කුඩා කල ගන්නා ලද නොරිකෝගේ පින්තූර දෙකක් තුනක් ඈමට පෙන්වුවාය. නොරිකෝසන් දැන් බඳින්න ඕනේ කාලෙනේ. මගේ වයසයි ඈ සිනාසෙමින් කිව්වාය. කුමක් හේයින් න්‍යායසේ කීවාදයි මම කල්පනා කෙලිමි. ඒ මා දෙස එල්ල කරන ලද ඇනුම් පදයක් කීද? නොරිකෝ හා මා අතර කිසියම් ඇල්මක් පැන නැගී එන්නේ නම් ඒ වහා මැඩපවත්වා ගත යුතුයයි අඟවන්නට ඈයින් අදහස් කළාද? කොතරම් දුෂ්කර වුවද නොරිකෝ කෙරෙන් එන්නීමට මා කළ තීරණය නැනවයි මට සිතුනි. චියකෝගේ වචන වලින් මාගේ මනසේ දිවිහි නැවත මතුවේ නොරිකෝ හා මා අතර වූ පරතරයේය. කෑම කා අවසන් වී මා පිටත් වී යාමට මොහොතකට පෙර මා සිටි කාමරයේ කිසියක නො වූ අවස්ථාවක් සොයා නොරිකෝවි මට ආචාර කොට තම කතාන පිටතර නොයසනසේ ආයුබෝවන් යයි කීවාය. මට ලියනවාදයි මම ඇසිමි. ඒක බොහොම අමාරුයි. ඈ පිළිතුරු දුන්නාය. මම ඉහළව ඇය දෙස බලාගස්වනව බලා සිටියෙමි. එහෙනම් නොරිකෝ ගැන කිසිම ආරංචියක් මට දැනගන්න ලැබෙන්නේ නැද්ද? අයියට ලියන්න. නොරිකෝ සන්ට ඉඳලා හිටවල යන්නේ. ගෙදරටයි මිදෝරියටයි මාරුවෙන් මාරුවට. මම එතනින් අසුනොත් දන්වන්නවා. ඉදෙහි හා චියකෝ අප සමග බස්වල වෙතෙක් ඇවිත් මට සුබ ගමන් පතා ආපසු ගියාවේ. බසයට නැගී අප තිදෙනා අතර වැඩි කතාවක් බහක් නොවිය. වරක් නොරිකෝගේ පියා කිසිවක් දිගට කියාගෙන ගියේය. මට ඒ පැහැදිලිව නොතේරුණි. නොරිකෝ එය පහසු වචන වලින් මට තේරුම් කර දුන්නාය. තාත්තා කියනවා ආයෙමත් දෙවන්දලා සංඝ ටෝකියෝවට ආවොත් අපේ ගිහි වැඩිපුර කාමරයක් හදලා දෙනවා ඇයි කියලා. දෙවන්දලා සංඝ දුම්රියේ නලාව හැඬු කල මම ඇතුල් වීමි. දෙවන්දලා සංඝ ගියාම පාළුයි. නකදිමා සංඝ කීවේය. ඔහු නොරිකෝ වෙනුවෙන් කතා කළා සේවිය. මම හොඳින් ඔහු දෙස බැලුවෙමි. ඔහුට මා හමු වී ඇත්තේ දෙවතාවක් පමණක් බව මට සිහි විය. නොරිකෝගෙන් මා මුළුමනින්ම වෙන් වූ බව මට වැටහි ගියේ ඇගේ මුහුණ අවසන් වරට නොපෙනී ගිය කලයේ එවැනි කාංශයක් මට මීට පෙර කිසි වතාවක දැනී නැත